තෙරුවන් සරණයි. සතුටින් ඉන්න කැමති අයට අත්‍යවශ්‍ය වෙන ගුණයක් ගැන තමයි අද කතා කරන්නේ. සතුට හොයාගෙන යන්න කැමති, නිදහස හොයාගෙන යන්න කැමති, සැනහි සැනසීම හොයාගෙන යන්න කැමති අය ළඟ අනිවාර්යයෙන්ම තියෙන ඕනි ගුණයක් මේක. ඉතින් මේක මේ මොඩර්න් වර්ල්ඩ් එකේ කියන්නේ මිනිමලිසම් කියලා. අවමවාදය මේක මේ පරිව කියන්නේ සිංහලට හැරවුනහම එන්නේ මිනිමලිසම් කියලා මේ අවමවාදය කිව්වහම අපේ ඔළුවට අයිඩියා එකක් යන්නේ නැහැ මේක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අල්පේච්ඡතාවය කියන එක එතකොට දැන් අපි භාග්‍යතුන් වහන්සේගේ බුදුදහම පැත්තෙන් අල්පේච්ඡ බව කිව්වහම අපේ ඔළුවට යන්නේ හරීම නීරස කිසිම රහක් නැති හරීම ලද බොළඳ බොහොම මේ වයසට ගිය මිනිස්සු පැවිදි අය ළඟ විතරක් තියෙන්න ඕනි. හරීම මේ පහළ මට්ටමක ගුණයක් විදිහට තමයි අපේ මිනිසුන්ගේ ඔළුවට යන්නේ. බටහිර ලෝකෙන් කිව්වහම මිනිමලිසම් කියලා ඒක ඔළුවේ තියාගෙන පිළිගන්නවා. හැබැයි මේ මිනිමලිසම් කියන එක නැත්තම් මේ අල්පේච්ඡ බව සරලව ජීවත් වෙනවා කියන එක අධ්‍යාත්මික සුවයක් හොයන නැත්තම් සරලව කිව්වොත් අධ්‍යාත්මයක අධ්‍යාත්මය පැත්තකින් තිව්වත් සතුටින් ඉන්න, නිදහසේ ඉන්න, සාමකාමීව ඉන්න කැමැති හැම කෙනෙක් ළඟම තියෙන ඕනි දෙයක්. එතකොට මිනිමලිසම් නැත්තම් මේ අවමවාදය නැත්තම් මේ අල්පේච්ඡකම සරලකම කියන එක මිනිසුන්ගේ ඔළුවට ගිහින් තියෙන හරිම වැරදි තැනකින්. ඒක ගැන තමයි අද කතා කරන්නේ මේක වෙනම ප්ලේලිස්ට් එකකින් අරගෙන ඉන්න හිතාගෙන ඉන්නවා මට පුළුවන් කාලයක් දක්වා. මේ තමයි ඒකේ පළමුවෙනි වීඩියෝ එක. එතකොට සාමාන්‍යයෙන් ඔබ අහලා තියනවද මේ දේවල් අඩුවෙන් තියෙන එක තමයි පොහසත්කම කියන්නේ කියලා එකක් ලෝකෙ පුරා පැතිරී යනවා. එහෙම වාක්‍යයක් තියෙනවා. එහෙම අදහසක් තියෙනවා. අඩුවෙන් තියෙන එක තමයි හොඳම පොහසත්කම කියන්නේ කියන එක. ඉතින් මේ වාක්‍යය වුණාම ටිකක් අන්දමන්ද කරනවා. මොකද අපේ ඔළුවට ගිහින් තියෙන්නේ මේ අඩුවෙන් තියෙන එක පොහසත්කම නෙමේ වැඩියෙන් තියෙන එක පොහසත්කම කියලානේ. එතකොට අපි බලන්න ඕනි මේ කවුරු හරි කියනවා නම් ලෝකේ ප්‍රසිද්ධයි නම් අඩුවෙන් තියෙන එක තමයි බෝසත්කම කියලා කොහොමද මේක වෙන්නේ කියන එක අපි හොයලා බලන්න දැනගන්න ඕනි. ඒකට තමයි විවෘත මනස කියන්නේ. විමසන සුළු මනස කියන්නේ ඒක. එක පාරට දෙයක් කියපු ගමම්ම බාර අරගෙන ප්‍රතික්ෂේප කරන එකවත් විවේචනය කරන එකවත් නෙමෙයි. සරල උදාහරණයක් කිව්වොත් අපි හිතමුකෝ අපි චොක්ලට් පෙත්තක් චොක්ලට් කෑල්ලක් කෑවා කියලා. එතකොට මේ දැන් මේ කියන අඩුවෙන් තියෙන එක තමයි පොහසත්කම කියලා කියන එක මේකට ගැලපුවොත් චොක්ලට් කෑල්ලක් කෑවහම පොඩි චොක්ලට් පෙත්තක් කෑවහම මට දැනෙන තෘප්තිය බොහෝම වැඩි. විශාල තෘප්තියක් දැනෙනවා. ලැබෙනවා වගේ දෙයක් තමයි මේකෙන් අදහස් කරන්නේ. ඉතින් බැලූ බැල්මට මේක නිකන් අමූලික බොරුවක් වගේ. පුංචි චොක්ලට් පෙත්තක් කෑවාම විශාල සතුටක් එන්නේ මේ ලොකු චොක්ලට් බාර් එකක්ම කෑවොත් තමයි මට සතුට එන්නේ. ඒ වගේ දෙයක් තමයි අපේ ඔළුවේ තියෙන. මොකද මේ භෞතිකව ෆිසිකලි දේවල් ගොඩ ගහගත්තු තරමට දේවල් වැඩියෙන් තියෙන තරමට හොඳම දේවල් වැඩියෙන් තියෙන තරමට තමයි සතුට සැනසීම සහනය එන්නේ කියලානේ අපේ ඔළුවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සරල අදහස මොකද්ද මේ අඩුවෙන් තියෙන එක තමයි පොහොසත්කම කියන එකේ සරල අදහස අපේ මිනිසුන්ට පේන දෙයට වඩා ගැඹුරු දෙයක් ඒක ඇතුලේ තියෙනවා. අපි හිතනවට වැඩිය දෙයක් ඒක ASCII තියෙනවා. ඒ ඒ ඒක ASCII තියෙනවා කියන එක අදහස් වෙන්නේ අර චොක්ලට් පෙත්තක් කෑවම බඩට දැනෙන දෙයක් තියෙනවානේ. අපි හිතන් ඉන්නේ බඩ පිරෙන්න, බඩ ගිනි නැති වෙන්න, බඩ තමයි පිරෙන්න ඕනි, මනස අදාළ නෑ වගේ. නමුත් මේ චොක්ලට් පෙත්තක් කෑවහම බඩට දැනෙනවාට වඩා එහා ගිය දෙයක් මේ මේ අදහසේ තියෙනවා. අඩුවෙන් තියෙන එක තමයි පොහසත්කම කියන එක ඇතුලේ අර බඩට දැනෙන දේම විතරක් නෙමෙයි ඇත්තටම මේ අදහස් කරන්නේ. ඊට එහා ගිය දෙයක් තියෙනවා. ඒක මනසට දැනෙන දෙයක්. ඒ කියන්නේ මේ දේවල් අඩුවෙන් තියෙන එක නිකන් මැජික් එකක් වගේ. ඒක ඇස්සේ මැජික් එකක් තියෙනවා. අපේ මිනිස්සු ඒක හොයන්න දන්නේ නැහැ. සම්ප්‍රදාය විසින්, પરම්පරාව විසින්, පවුල විසින්, සමාජය විසින් අපේ ඔළුවට දාහපු එක ඉවක් බවක් නැතුව ගිල ගන්න එක තමයි සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ස්වභාවය. මිනිස්සු අනිත් වටේ පිටේ අය සතුටින් ඉන්න එක පොහොසත්කම කියන එක හුවා දක්වන්නේ දේවල් ගොඩගසා ගැනීමෙන් නම් අපිත් ඒක අන්ධ භූතව විශ්වාස කරගෙන ඒක ෆලෝ කරනවා. විමසන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඉතින් මම කලින් වීඩියෝස් වල කියලා තියනවා වගේ මේ සැබෑ සතුට සැබෑ නිදහස සැබෑ විමුක්තිය ලෞකික හෝ ලෝකෝත්තර වේවා මේක ලැබෙන්නේ සම්ප්‍රදාය අතික්‍රමණය කරන මිනිසුන්ට සම්ප්‍රදාය කඩන අයට සම්ප්‍රදාය ඉක්මවා යන අයට හැබැයි සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න ගියාම සම්ප්‍රදාය ඉක්මවා යන්න ගියාම කඩන්න ගියාම සමාජයෙන් අභූත චෝදනා ගල්මුල් පහර වැඩි ඒක ඕනෑම අධ්‍යාත්මික මාර්ගයක යන කෙනෙකුට ලැබෙන දෙයක් ඒක හෙලි කරන්න ගියාම ඊට වැඩිය ගල්මුල් වදිනවා ඒ නිසා මේ ගල් මුල් වදින එකට චෝදනායනයකට බයේ තමයි මේක දන්න අය පවා මේක සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න බයේ හිර වෙලා ඉන්නවා මේ සැබෑ සතුට සැබෑ නිදහස සැබෑ විමුක්තිය කරා යන්නේ නැහැ. ඉතින් සම්ප්‍රදාය තුල තියෙන්නේ අවිද්‍යාවක් එක්ක තමයි මේක වැඩ කරන්නේ. ඒ නිසා තමයි මිනිස්සු මේ සතුට ලැබෙන්නේ දේවල් වැඩි වැඩියෙන් ගොඩගසා ගැනීම තුල කියන එක තුල අන්ධ භූතව ගමන් කරන්න යන්නේ නිසායි. ඉතින් මේ ගුණය පුරාතන වැසියන්ගේ ඉඳලා අද මේ වර්තමාන ලෝකය දක්වා විවිධ මට්ටමින් තියෙනවා. වර්තමානයට වැඩිය අතීතයේ මිනිස්සු ළඟ නම් මේ ගුණය ගොඩක් තිබිලා තියෙනවා. එතකොට මේකෙන් අදහස් කරන්නේ හරියට දැන් සමහරව මම කියන්නේ මේක තේරුම් අරන් ඉන්නේ වැරදියට කියලා. මොකද ඒගොල්ලෝ තේරුම් අරන් ඉන්නේ අපි මේ ජීවත් වෙන gedara, අපේ වත්ත පිටිය, අපේ කාමරේ, අපේ වටපිටාව තුල ගොඩ ගැහිලා තියෙන බඩුමුට්ටු අවුල අඩු කරන එක විතරයි කියලා තමයි මිනිස්සු හිතන් ඉන්නේ. කියන්නේ මේ භෞතික ලෝකය, බාහිර ලෝකයේ දේවල් අයින් කරන එක, අඩු කරන එක තමයි මේ මිනිමලිසම් නැත්තම් මේ සරල ජීවිතේ නැත්තම් අල්පේච්ඡ බව කියන්නේ කියලා තමයි මිනිසුන්ගේ ඔළුවට ගිහින් තියෙන්නේ. ඇත්තටම ඒක විතරක් නෙමෙයි අපේ මනසේ පවා අපේ ජීවිතයේ තුල පවා කියන්නේ අධ්‍යාත්මය තුල ඇතුලාන්තයේ තියෙන අවුල ගොඩගසාගෙන ඉන්න ගතිය, දේවල් පස්සේ ගිජුව හඹාගෙන යන ගතිය අඩු කරන එකත් මේකටම තමයි අයිති. මේ දෙකම එකට එකතු වුණු තැන තැන තමයි හරියටම මේ ගුණය හටගන්නේ. ඒකෙනුත් අර භෞතික දෙයට වැඩිය මානසික පැත්ත තමයි මුල් තැන ගන්නේ. මානසික පැත්ත. එතකොට මේ මානසික පැත්තෙන් මානසිකව මිනිමලිසම් තියන කෙනා, මානසිකව සරලව දන්න කෙනා, මානසිකව සරලකම විඳින්න දන්න කෙනා, මානසිකව අල්පේච්ඡ බව තියන කෙනා, භෞතිකව අඩුවෙන් තිබ්බත් වැඩියෙන් තිබ්බත් එයා දන්නවා මානසිකව අල්පේච්ඡකම විඳින්න. එතකොට නමුත් ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ අඩුවෙන් ජීවත් වෙනවා හේතු සැපයි වුණොත් හේතු සැකසුනොත් වැඩියෙන් තියෙන තැනකුණත් එයාලට වාසය කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට මේක හරහා මේ මේ මේ පැතිකඩවල් දෙකෙන්ම මේක තේරුම් ගත්තොත් අපිට අපේ ජීවිතයේ සතුට නිදහස විතරක් නෙමෙයි ජීවිතය කියන්නේ මොකක්ද ජීවිතයේ අර්ථය මොකක්ද කියන එක පවා හොයාගන්න පුළුවන්කම තියෙනවා ඉතින් මම දැකලා තියෙනවා පුරාණ ග්‍රීක දාර්ශනිකයෝ අතර පවා මේ අදහස තිබිලා තියෙනවා සතුටින් ඉන්න තියෙන යතුරු තමයි පුංචි පුංචි සැප සම්පත් විඳින්න, ෆීල් කරන්න, භුක්ති විඳින්න ඉගෙන ගන්න එක කියලා. එහෙම අදහසක් ග්‍රීක දාර්ශනිකයෝ අතර පවා තිබිලා තියෙනවා. මේ චූටි දේ විඳින්න දන්නවනම්, පුංචි දේ තුල සතුට සැපේ හොයන්න දන්නවනම් එයාට සතුටින් ඉන්න පුළුවන් කියන එක. මොකද ඇයි මෙහෙම කියන්නේ? අපි හිතන් ඉන්නේ සතුට තියෙන ලොකු ලොකු දේවල් වල කියලා. ඉතින් මොකද අපි හිතන් ඉන්නවා මිලාදික යාන වාහන, සැප පහසු යාන වාහන, සැප පහසු මිලාදික ඇඳුම් පැළඳුම්, මිලාදික ආභරණ, සැප පහසු මිලාදික ගෙවල් දොරවල්, කෑම බීම තියෙන එක තමයි සතුට කියලා. එතකොට මේවා නැති වුණත් මේ දේවල් කෙනෙකුට නැති වුණත් සරල දෙයකින් පවා තෘප්තිමත් වෙන්න පුළුවන් කියන එක තමයි මේ සරලකම සරල ජීවිතයේ අල්පේච්ඡකම කියලා කියන්නේ. පුංචි පුංචි දේවල් වලින් සරල දේවල් වලින් සතුට හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒක අපිට පෙන්නලා දීලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒක උගන්වලා තියෙන්නේ අල්පේච්ඡ බව විදිහට. හැබැයි අල්පේච්ඡ බව කියලා කියන්නේ මේ දේවල් භෞතික දේවල් අඩු වුණ තරමට භෞතිකව සරල වුණ තරමට ඒ පමණින් මේ සතුට එන්නේ නැහැ. එහෙම තියෙද්දිත් අපිට දුක් වෙන්න පුළුවන්. අඩු දේවල් අඩු අඩුව තියෙද්දිත් සරලව තියෙද්දිත් අපිට දුක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නේ ඒකනේ මිනිසුන්ට දේවල් අඩු වෙනකොට දුකයි. මිල අධික වටිනා දේවල් වලට කෑදර ලෝභ නොවි සිටීම හරහාම අපිට සතුට හොයා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් බොහෝ දේවල් හොයන්නේ ඒකට ලොකු කෑදරකමක් තියෙනවා. ඒ එන්නේ අර වැරදි concept එක නිසා. ඒ එහෙම නොවී තියෙනවා නම් මහා වටිනා දේවල් වලට, මහා සැප සම්පත් වලට කෑදරකමක්, ලෝභකමක් නැතුව තියෙන එකෙන්ම අපිට සතුටක් එනවා. එතකොට මේ මහා ලොකු දේවල් වලට කෑදරකම, ලෝභකම නැතුව තියනවා කියන්නේ ඒ දේවල් උපයන්න ඕනි නැහැ කියන එකක් නෙමෙයි. මේක වැරදියට තේරුම් ගන්න එපා. මේක මනසේ තියෙන විශාල මේ හරි අමුතු විදිහක මානසිකත්වයක් මේක. අපිට ඕන තරම් දේවල් උපයන්න පුළුවන්. කෑදරකම, ලෝභකම අධිකව නැතුව. එතකොට එයා ඒවා උපයන්නේ යමක් දැනගෙන. මොකක් දැනගෙනද? මේවා ස්ථීරව තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඒව ඒ විතරක් නෙමෙයි. එයා දන්නවා මේ මහා ලොකු ලොකු දේවල් වල නෙමෙයි සතුට තියෙන්නේ. කියන්නේ මේ භෞතික දේ තුල නෙමෙයි සතුට තියෙන්නේ. සතුට හටගන්නේ Tamange ඇතුළාන්තෙන්. භෞතික දේවල් වලින් නෙමෙයි කියන එක එයා දන්නවනම් එයාට ලෝකේ රජ රජකම වුණත් ගන්න යන්න පුළුවන්. මොකද එයා දන්නවා මේ භෞතික දේවල් තියෙන්නේ පහසුව තකා. බාහිර දේවල් තියෙන පහසුවතක්. ඒකෙන් පහසුවක් හැදෙනවා. සමහර වෙලාවට පහසුව හොයාගන්න ඒවා ගන්න ගිහිල්ලම දුකක් එන්න පුළුවන්. ඒක තමයි අපේ මිනිසුන්ට වෙලා තියෙන්නේ. අපි පහසුව පිණිස හැමදේම ලං කරන් තියෙන්නේ අන්තිමට පිස්සුවක් හැදිලා. ඒ නිසා මේ ඇතුලාන්තයේ තමයි මේ හැමදේම තියෙන්නේ, මනසේ තමයි හැමදේම තියෙන්නේ කියන දන්න කෙනා පහසුව පිණිස දේවල් ලං කරගන්න පුළුවන්. හැබැයි එයා දන්නවා ඒකෙන් එන්නේ පහසුව විතරයි. ඒකෙන් සතුට එන්නේ නැහැ කියලා. මම මෙතෙන්දී පුංචි කාරණයක් කියන්නම්. සරල උදාහරණයක්. සාමාන්‍යයෙන් මිනිස්සු හිතන් ඉන්නවනේ මේ අපි සම්බෝලය බතුයි, පරිප්පුයි බතුයි හැමදාම කන්නේ. එළවලු දෙක තුනක් එක්ක, මස් මාළු කෑල්ලක් එක්ක, බත් වේලක් කන්න පුළුවන් විදියට මට හම්බ කරගන්න ඕනි කියලා හිතලා දහා දුක් විඳගෙන ඔන්න හම්බ කරනවා කියමු. ඊට පස්සේ ඔන්න එයාට පරිප්පුයි බතුයි සම්බෝලයි බතුයි නෙමෙයි එළවලු දෙක තුනක් එක්ක මස් මාළු කෑල්ලක් එක්ක හොඳ බතක් දැන් එයාට දවසකට දවසේ වේල් තුනටම හෝ දෙකකට හෝ කන්න දැන් එයාට ආදායමක් තියෙනවා. ඔබ බලන්න ඔබත් එහෙම කෙනෙක් වෙන්න ඇති. එහෙම තියෙන ඒ මෙනු එක සහිත බත්පත අතට බෙදාගෙන ඔබ කන්නේ එක සතුටින්ද කියලා බලන්න. එක්කෝ ඒ බත්පත කන්නේ අඬ අඬ. එක්කෝ විඳෝ විඳෝ. එක්කෝ බෙදාගත්තු බත්පත සතුටින් කන්න බෑ වෙන ප්‍රශ්නයක්. එතකොට මේ සරල මේ සරල උදාහරණයක් මම මේ කියන්නේ. එතකොටවත් අඩු ගානේ අපිට තේරෙන්නේ නැහැ මම මේ හම්බ කරේ මේ විදිහේ හොඳ මෙනු එකක් එක්ක බත් පතක් කෑවාම සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා ඒත් දෙයියනේ බත් පත අතට අරගෙන කද්දිත් මට සතුට නෑ. එහෙනම් මේකේ මොකක් හරි දෝෂයක් තියෙනවා කියන එක මිනිසුන්ට තේරෙන්නේ නෑ. ඒකයි කියන්නේ මේ සතුට දෙන්නේ මේ භෞතික දේවල් මත නෙමෙයි. ඒකෙන් අපිට පහසුවක් ගෙනල්ලා දෙනවා. ඒ පහසුව විඳින්න දන්නේ නැත්නම් මොකද ඒක විඳින්න පුළුවන් මනස හරහානේ. ඒ පහසුව විඳින්න දන්නේ නැත්නම් ඒ පහසුව තුළ ඒ භෞතික දෙයින් අපිට ගෙනහල්ලා දෙන පහසුව තුළ පහසුව ගෙනල්ලා දෙන භෞතික දේවල් වල යථාර්ථය මොකක්ද කියලා දන්නේ නැති මිනිස්සයා විශාල ආතතියකට මානසික පීඩාවකට දුකකට ලක් වෙනවා. ඒ නිසා මේ සරල දෙයින් ලැබුණු දෙයින් මහා තෘප්තියක් ලැබෙන හැටි දන්න කෙනාට Tamanට අර කෑදර දේවල්, ලෝභ දේවල් නොලැබුණාම ලැබෙන වේදනාවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ කෑදර කරන ලෝභ කරන දේවල් Tamanට ලැබිලා අහිමි වුණාට ඒ අහිමි වීමේ වේදනාවට එයාට මුණ දෙන්න වෙන්නේ නෑ. එයා මේ ඇත්ත දන්නවනම්. අපි සාමාන්‍යයෙන් එහෙමනේ මහා කෑදරකමින්, ලෝභකමින් දේවල් ළඟා කරගන්න හටි දාගෙන දුවනවා. ඒක හම්බුනේ නැතත් විඳවනවා. හම්බුනාම ඒක පරිස්සම් කරන්න ගිහිල්ලා විඳවනවා. අන්තිමේදී ඒක නැති වුනාම ආයෙත් විඳවනවා. ඒ ඇයි මේ භෞතිකව සරලකම දන්නෙත් නෑ, මානසිකව සරලකම දන්නෙත් නෑ. අල්පේච්ඡකම දෙපැත්තෙන්ම එයා දන්නේ නෑ. ඒ නිසා අපිට මේ කෑදරකමින්, ලෝභකමින් හොයන දේවල් අඩු වෙන තරමට නැත්තම් අපේ ජීවිතේ පවත්ව ගන්න දේ මේකත් ඕනි අරකත් ඕනි මේකත් ඕනි කියලා මේ ඕනි කියන දේවල් අඩු වෙන තරමට බලාපොරොත්තු සුන්වීම අඩු වෙන්න පටන් ගන්නවා. බලාපොරොත්තු සුන්වීම අඩු වුණු තැන දුක එන එක අඩු වෙන්න පටන් ගන්නවා. මානසික සහනය සතුට එන්න පටන් ගන්නවා. ඉතින් මේකට තමයි භාගතුන් වහන්සේ බණ පොතේ වචනය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා. මෙහෙම කිව්ව පමණින් අපිට ඒක තේරෙන්නේ නැහැ. මේක ලෞකික ලෝකයේ මානසික සහනයටත් ලෝකෝත්තර ලෝකයේ මානසික විමුක්තිය සහිත සහනයටත් අවශ්‍ය නිසා භාගතුන් වහන්සේ පැවිද්දාට පවා පරිහරණය කරන්න කියලා අනුමත කළ දේවල් ටික කිව්වේ මේ සරලකමත් එක්ක ඉන්න ඕනි නිසායි. සරලකම ඕනි නිසායි. බොහෝම සරල දිවිපැවැත්මකට අදාළ පරිස්කාර ටිකක් තමයි භාගතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. මිනිස්සු නොසිතුවාට ඇයි පැවිද්දාට හිසකෙස් බාන්න කිව්වේ ඇයි පැවිද්දාට මේ ගුරුපාර කපපු රෙදි කඩක් අඳින්න කිව්වේ ඇයි ඒකත් මේ අමුතු ස්ටයිල් එකකට අඳින්න කිව්වේ ඇයි පාත්තරෙන් දානේ ගන්න කිව්වේ මේ දේවල් කිව්වේ ඇයි කියන්න ඇත්තටම සමහර පැවිදි දන්නෙත් නෑ බොහෝ ගිහියෝ දන්නෙත් නෑ ඒ නිසා මතු පිටින් බලලා මිනිස්සු පැවිද්දන්වත් විවේචනය කරනවා ගිහියෝවත් විවේචනය කරනවා සමහර පැවිද්ද මානසිකවත් කඩා වැටෙනවා මේකේ තියෙන්නේ හරි සාමකාමී සුන්දර පැතිකඩක්. මම කියන දේ තමයි භාග්‍යතුන් වහන්සේගේ කිසිම ඉගැන්වීමකින් අපිට මානසික ආතතියක් එන්න බෑ. හැබැයි මම වර්තමානයේ දැකලා තියෙනවා ගිහි පැක් දෙකොල්ලම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නිසාම විශාල මානසික ආතතියකට පීඩනයකටපත් වෙලා. ඇයි මේ පට ඇරලා රැල් බුරුල් ඇරලා නිවැරදි ක්‍රමයට මේක අල්ලගෙන නැහැ. අල්ලගෙන තියෙන්නේ වැරදි තැනින්. ඉතින් ඔබට තේරෙන ඔබ දන්න වචනින් කිව්වොත් මේ තමයි අධික කාමසුකල්ලිකානුයෝගය සහ අධික අත්තකිලමතානුයෝගය කියන මේ අන්ත දෙක අතහැරීම. සැපය පිණිස ඔය අන්ත දෙකම හේතු වෙන්නේ නැහැ. ඔය අන්ත දෙකෙන්ම වෙන්නේ දුකක් විතරයි. භාග්‍යතුන් වහන්සේ කළෙත් ඕක කරලා අපිට අනුගමනය කරන්න කියලා උපදෙස් දුන්නෙත් ඕක. මැද්දට ආපු මධ්‍යස්ථ ජීවිතයක් තමයි උන්වහන්සේ අනුගමනය කළේ. ඒක අපිට කරන්න කියලා දේශනා කරා. ඉතින් අපේ ලොකු සාන්නාංශේ ඕක තේරුම් ගන්න පුළුවන් ලස්සන වචනකින් කියනවා. මම මේ වචනේ මේ පැවිදි ජීවිතයේ පුරාවට මම ඇසුරු කරලා තියෙන අහලා තියෙන කිසිම බණ පොතක හෝ බණ පදයක අහලා නැහැ ලොකු සාංශයෙන් හැර. හරිම ලස්සන වචනකින් උන්වහන්සේ මේක විස්තර කරනවා. ඒ තමයි ප්‍රයෝජනය සලකලා දේවල් පරිහරණය කිරීම. ප්‍රයෝජනය සලකලා හරිම ලස්සන විදියට මේ වචනේ ගන්නේ මට මට ඒක කොහෙන්වත් ඇහිලා නැහැ ලකු සාංශයෙන් හැර. අපි ඕනම දෙයක් කරන්න ඕනේ ප්‍රයෝජනීය සලකලා. ප්‍රයෝජනය මොකද මොකක් සඳහාද? එක්ක ලෞකික ජීවිතයේ යහපත් ප්‍රයෝජනයක්, එක්ක ලෝකෝත්තර ජීවිතයේ යහපත් ප්‍රයෝජනයක්. මේ භෞතික දේවල් ලං කරගත යුත්තේ අන්න ඒ ලෙන්ස් එක දාලා බලලා. එහෙම දාලා බලනවා නම් අපි කාමසුකල්ලිකාණු අධික කාමසුකල්ලිකාණු යෝගයට වැටෙන්නේ නැහැ. අධික අත්තකිලමතාණු යෝගයට වෙටෙන්නේ නැහැ. අපිට මැද්දේ ඉන්න පුළුවන්. හරිම ලස්සන මිනුම් දණ්ඩක් තමයි උන්වහන්සේ දීලා තියෙන්නේ. ඉතින් මේක විස්තර කරද්දී ලොකු ස්වාමීන් වහන්සේ හරි ලස්සන උපමාවක් ගන්නවා. ඒ තමයි මේ ඔය මගුල් ගෙවල් තියෙනවනේ. පාටි කියන ඒවා. ඉතින් සාමාන්‍ය ගම්බදව මගුල් ගෙවල් පාටි මොනවාරි උත්සවයකට ගියාම අපිට කෑම මේසයක් තියෙනවනේ. කෑම කන්න බුෆේ ක්‍රමයට ඇරලා තියෙනවා. ඒතර මේ කෑම මේසයක් ළඟට ගියාට පස්සේ අපේ මනස සාමාන්‍යයෙන් පිස්සු වැටෙන එකනේ වෙන්නේ. තියෙන ඔක්කොම කන්න ඕනි කා ගන්නත් බෑ. ඒ නිසා ලොකු සංසය කියලා තියෙනවා මේ බටහිර රටවල් වල පාටිස් වලට ගියාම මිනිස්සු තියෙන කෑම වලට කොච්චර පෙරේතද කියනවනම් කාලා කාලා බඩ පිරিলা වැඩි වුණාම වොෂ්රූම් වලට ගිහිල්ලා ගිරි ඇඟිල්ල ගහලා මේ වමනේ කරලා බඩේ තියෙන ටික දැන් ඒතර බඩ හිස් ආයෙත් ගිහිල්ලා කනවලු ඒත් ඒ තරම්ම මහා පහත් තැනකට අපේ මිනිස්සු වැටිලා ඉන්නේ. එතකොට මෙහෙම මගුල් මේසයක් ඇරලා තිබුණොත් බුෆේ ක්‍රමයට අපිට පුළුවන්ද මනසේ කෑදරකම එන්නේ නැතිව මනසේ ලොකු පීඩාවකට පත් කරගන්න නැතුව අපිට කොයිතරම් රසමසවලු තිබ්බත් අවශ්‍ය දේ අපිට අවශ්‍ය දේ අවශ්‍ය තරමට අපිට ಗುಣ හෝ මොකක් හරි දෙයක් පෝෂණය හෝ බලලා අවශ්‍ය දේ අවශ්‍ය තරමට බෙදා ගන්න විනයක් තියනවාද කියන එක අපි බලන්න ඕනේ. ඒක එයාට පීඩාවක් දුකක් නෙමෙයි. ඒක සාමකාමී නිර්වුල් සතුටක්. ඉතින් අපේ මනසේ එහෙම සරලකමක්, එහෙම හික්මුණු කමක් තියනවද මොනතරම් දේ තිබුණත් මගේ අවශ්‍යතාවයට ප්‍රයෝජනය සලකලා මගේ අවශ්‍යතාවයට ප්‍රයෝජනයට අදාළ කෑමපත බෙදාගත්ත එක කෑමන්ත බෙදාගෙන ගියා. තව දෙයක් කිව්වොත් මිනිස්සු වාහනවලට පුදුම පෙරේතයිනේ මේ කාලේ. එතකොට අපිට වාහනයක් ගන්න ගියාම ලෝකේ තියෙන මිල අධිකම ස්පෝර්ට්ස් කාර් වගේ මිල අධිකම හොඳම බ්‍රෑන්ඩ් එකේ වාහනයක් ගන්න එක නෙමෙයි මේ කියන්නේ. ඉන්ධන දහනය අවම අවම ඉන්ධන ප්‍රමාණයකින් වැඩි දුරක් යන්න පුළුවන් හොඳ කාර්යක්ෂමතාවය තියෙන කැඩුනත් ලේසියෙන් ඒකේ ස්පෙයා පාර්ට්ස් හොයාගන්න පුළුවන්. මේ වගේ අවශ්‍යතාවය සලකලා වාහනයක් ගැනීමයි මෙතනදී අදහස් කරන්නේ. ඒ විදිහේ වාහනයක් ගත්තොත් අමතර වියදම් යන්නෙත් නැතුව අතේ මුදල් ටිකත් ඉතුරු කරගෙන හිත් පීඩාවකුත් නැතිව අපිට යා යුතු තැනට අපිව ඒ වාහනේ අරගෙන යනවා. ඉතින් ඕක තමයි ප්‍රයෝජනය සලකලා වැඩ කරනවා කියන්නේ. ඔය විතරක් නෙමෙයි අපි ඇඳුම් පැළඳුම් ගන්න ගියත්, ගෙයක් දොරක් හදන්න ගියත් බලන්න අපි ගෙවල් ගෙවල් දොරවල් හදන්නේ ප්‍රයෝජනය සලකලාද කියලා. නෑ, ලෝකෙට පේන්න, අල්ලපු ගෙදරට පේන්න, නෑදෑයින්ට පේන්න, රටට ලෝකෙට පේන්න. ලෝකෙ දිහා බලාගෙන අපි ගයක් දොරක් පවා හදන්නේ. ඉගෙන ගන්න ගියත් එහෙමද බලන්න මොකටද අපි ඉගෙන ගන්න කියන එකවත් මතකද? මේ ජීවිතේ නිදහසේ පවත්වන රැකියාවක් කරන්න අපි මේ ඉගෙන ගන්න හදන්නේ. නෑ අපිට ඕනි අල්ලපු ගෙදර කෙනාට වැඩියෙන් රිසල්ට් ගන්න. ගමේ ඔක්කොටම වැඩියෙන් රිසල්ට් ගන්න. මේ නිසා තමයි මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ. කොච්චර හම්බ කරත් අපේ මිනිසුන්ට මුදල් මදි වෙලා තියෙන්නේ. ණය වෙවි ලෝකෙට විඳවන්නේ. මේ ප්‍රයෝජනීය සලකලා ජීවත් වෙන්න දන්නේ නැති නිසා. ශ්‍රේෂ්ඨ පිනක් නිසා ලැබුණු ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය සතුටින් ගෙවන්න අපේ මිනිසුන්ට බෑ. ඇයි මෙන්න මේ අල්පේච්ඡකම සරලකම කියන එක දන්නේ නැති නිසා. ඊළඟ මෙතනදී වැදගත්ම කාරණයක් අපේ මිනිස්සු අමතක කරනවා. අපි හැමෝගෙම ජීවිත දුවන්නේ කර්මය කියන රෝදේ උඩ කියන එක මතක අපි අනුන් දිහා බලාගෙන අහස අල්ලන්න දිව්වාට අපේ දහිවේලිය වෙන්නේ අපේ කර්ම ශක්තිය අනුව. අපේ පොහොසත්කම හෝ දුප්පත්කම හෝ ලැබෙන දෙයක් හෝ නොලැබෙන දෙයක් හෝ මේක මේ හැම දෙයකටම කර්මය එක පැත්තකින් හේතු වෙනවා. සියල්ලම තීරණය වෙන්නේ කර්මයෙන් නෙමෙයි. කර්මය, ඊ කර්මයේ යම්කිසි කොටසක් එයාගේ බගකීමක් ඉෂ්ට කරනවා යම්කිසි කොටසකින්. අපිට ඒක මතක නැහැ. අපි ඒක අමතක කරලා හවලාට පුළුවන් වුණා නම් ඇයි මට බැරි කියාගෙන යනවා. ඉතින් මොකද බටහිර ලෝකේ කර්මය පිළිගන්නේ නැහනේ. ඉතින් බටහිර ලෝකේ දීලා තියෙන ලෝකේ ඕනෙම කෙනෙකුට පෙරලන්න පුළුවන් වගේ තමයි දීලා තියෙන්නේ. අපි ළඟ ඒ පොටෙන්ෂල් එක තිබ්බට ඒකට බැරියර් එකක් වැටෙනවා කර්මය හරහා. ඒකට අභියෝග කරගෙන ඒක අතික්‍රමණය කරගෙන යන හැටිත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක දන්නේ නැති අය ජීවිතේ හැප්පිලා හැප්පිලා විඳෝලා අනේ මට බැරි වුණානේ කියාගෙන විඳෝලා මැරෙනවා නැහිනවා. ඒ නිසා මේ හැම දෙයක් එක්කම කටයුතු කරන්න මනස තමයි වැදගත් වෙන්නේ. මනස කොහොමද වැඩ කරන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. මනස නියමාකාරයෙන් හසුරවන්න මනස පුහුණු කරලා තියෙන්න ඕනේ. ඉතින් ලෝකේ අධ්‍යාත්මය ගැන උගන්වන සියලුම ආගම්වල මේ සරලකම අල්පේච්ඡකම ඒ ඒ මට්ටමින් උගන්වනවා. හොයලා බැලුවොත් ඔබට තේරෙයි ඒගොල්ලෝ හොයාගෙන තියනවා සෑම ආගමකම සෑම අධ්‍යාත්මික ඉගැන්වීමකම සතුටින් ඉන්න තියෙන ලේසිම සහ හොඳම ක්‍රමය මේ සරල ජීවන ක්‍රමයක් සහිත මාර්ගය බව ඒගොල්ලෝ දන්නවා උගන්වලා තියෙනවා. ඉතින් මේකෙන් ඉගැන්වෙන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය හරවත් දෙයට අවධානය යොමු කරනා නම් අපේ ජීවිතයට අත්‍යවශ්‍ය නැති අනවශ්‍ය හරයක් නැති දේවල් ඉවත් කරන්න ඕනි කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඉතින් මේ කියන්නේ මේ අපේ භෞතික ජීවිතය කියන්නේ ගෙවල් දොරවල් හිස් කරන එක නැත්තම් කාර්ය බහුල කාලසටහනක් ජීවන රටාවක් නැතුව ඉන්න එක විතරක්ම නෙමෙයි. ඒහා සමානුපාතිකව අපේ ඇතුළාන්තය මනසත් සරල වෙන්න ඕනේ හිස් වෙන්න ඕනේ. සැහැල්ලු වෙන්න ඕනේ. ඒ හරහා තමයි අපිට මේ අපේ ජීවිතේ සැබෑ පැහැදිලි අරමුණක් සහිතව තමන් තමන් එක විතරක් නෙමේ තමන්ගේ අවට ලෝකයේත් එක්ක සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ යන්න එතකොට. ඉතින් මේකෙන් තේරුම් ගන්න ඕනි දේ තමයි මහා වැඩ ගොඩක් තියෙන සංකීර්ණ කාර්යබහුල ජීවිතයක් තුළ සතුට ලැබෙනවට වැඩිය සරල සැහැල්ලු ජීවිතයකින් සතුට ලබා ගන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒක අත්දැකීමෙන් මිනිසු දන්නවත් ඇති. ඒක සියලුම ආගම්වල මේක උගන්වීමෙනුත් තහවුරු වෙනවා. ඉතින් මේ නවීන ලෝකයේ මේක වර්ධවාගෙන තියෙන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ පිටත ලෝකේ දේවල් හිස් කරලා අඩු කරලා පිළිවෙලකට පිරිසිදුවට ඉන්න එකක් තමයි ගොඩාක් වෙලාවට ඒගොල්ලන්ගේ ඔළුවට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ හිස් තැනක ඉන්න එකක් තමයි ඒගොල්ලෝ අදහස් කරන්නේ. ඒක ඕනි ඇත්තටම. හැබැයි ඔය දැන් මොඩර්න් ලෝකේ වර්තමාන නවීන ලෝකේ තියෙන මිනිමලිසම් විදිහට නෙමෙයි. ඒගොල්ලෝ මේ එක කෝපයක් තියාගෙන වැඩ කරන හොම එකක් තමයි ඔළුවේ වැඩ කරන්නේ. කොහොම වුණත් ඔබට මේ අල්පේච්ඡකම සරලකම ඕනි නම් මුලින්ම ඔබට සිද්ධ වෙනවා ඔබ ළඟ තියෙන ඕනේ නැති දේවල් ලිස්ට් කරලා අයින් කරන්න. ඒක තමන්ගේ ගේ ඇතුලේ තමයි කාමරේ විතරක් නෙමෙයි. දැන් අපි ගොඩක් වෙලාට ජීවත් වෙන්නේ device ඇතුලේනේ, phone ඇතුලේනේ. ඒක ඇතුලේ පවා තියෙන අනවශ්‍ය දේවල් ඔබට delete කරලා නිදහසේ හුස්මක් ගන්න පුළුවන් විදියට හදා ගන්න වෙනවා. මොකද වර්තමාන ලෝකේ මිනිස්සුන්ට ડિප්‍රෙෂන් ඇන්සයිටි කියන මානසික තත්ත්ව එන්නෙන්නම වැඩි. වයස් ભેදයක් නැතුව තියෙනවා. එතකොට අවුල් ජාලාවක් මැද්දේ හිතක් නිදහස් කරන්න බෑ. මානසික සතුට හොයන්න බෑ. මොකද මිනිස්සුන්ට දැන් ගොඩක් භෞතික ලෝකේ දේවල් වලට වැඩිය මනසට බාධා කරන්නේ මේ ඩිවයිස් වල තියෙන දේවල්. එතකොට අපි දැනගන්න ඕනේ ඩිවයිස් වල තියෙන අනවශ්‍ය දේවල් අයින් කරන්න. හේතුව ගොඩාක් වෙලාවට අපි මේ ගොඩ ගහගෙන ඉන්න දේවල් විශේෂයෙන් ෆෝන් වල ඩිවයිස් වල අපිට සතුට ගෙනත් දෙනවට වඩා ආතතියක් තමයි ගෙනහලා දෙන්නේ. ඒක මට වැඩිය හොඳට ඔයගොල්ලෝ දන්නවා ඇති. ගොඩ ගහගෙන අපි දේවල් ගොඩ ගහගන්නේ සතුටින් ඉන්න කියලා. අන්තිමට ආතතියක් තමයි ගෙනහැල්ලා දෙන්නේ. මොකද ඒවා නඩත්තු කරන්න ඕනේ, මේන්ටේන් කරන්න ඕනේ භෞතික ලෝකේ තියෙන ඒවා නම්. ඒක මහා වදයක්. ඒක මනසට ලොකු වෙහෙසක් ගෙනහැල්ලා දෙන්නේ, දුකක් ගෙනහැල්ලා දෙන්නේ. සමහරලාට ඒවා අපිට ඕනේ නැති වුණත් ඒවා වදයක් වුණත් වෙහෙසක් ගෙනල්ලා දුන්නා වුණත් ඒවා නැති කරනකොටත් හිතට ලොකු රිදුමක් දුකක් එන්නේ. අයින් කරන්නත් බෑ. ඒ තරමටම හරි ලදබොළඳ විදිහට ඕන්නේ නැති කුණු ගොඩවල් ගොඩ ගහගෙන ඉන්නවා. හරියට උදාහරණයක් කිව්වොත් මේ ඕනේ නැති අයින් කරගන්න බැරි නොගැලපෙන සම්බන්ධතාවයක් වගේ රිලේෂන්ෂිප් මේක ගැලපෙන්නේ නැහැ කියලා දන්නවා මේක හරියන්නේ නැහැ කියලා දන්නවා මේක හරි ටොක්සික් කියලා දන්නවා ඒත් අයින් කරගන්න බෑ අයින් කරන්න ගියාම හරියට රිදෙනවා ඕන් මේක ගැලපෙන්නේ නැහැ කියලා දැන දැනත් ඉතින් මේ අවුල් සහගත වටපිටාව අපේ භෞතික ලෝකේ විතරක් නෙමේ මානසික ලෝකේ පවා විශාල අවුලකට අරන් යනවා භෞතිකව තියෙන අවකාශය හිස් ස්වභාවය භෞතික ජීවිතය දක්න මේ මානසික මනසේ තියෙන අවකාශය පවා පුරවලා පීඩාවටපත් කරනවා වෙහෙසටපත් කරනවා නිදහසක් නැතුව යනවා හරියට මේ සෙල්ලම් කරන්න අවශ්‍ය වුණාම සෙල්ලම් කරන්න තියෙන පිට්ටනිය නිදහසව පිරිසිදුව තියෙනවනේ ඒ වගේ තමයි මනසට යම් කිසි දෙයක් හිතන්න නිදහසේ හිතන්න නිදහසේ තීරණයක් ගන්න නිදහසේ උස්මක් ගන්න නිදහසේ කල්පනා කරන්න නිදහසේ කතා කරන්න නිදහසේ විවේක ගන්න නිදහස් ඉඩක් ඕනේ. ඒක අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේ නිසා මේක නැති නිසා තමයි මිනිස්සු නිවාඩුගත කරන්න දැන් ඇවිදින්න ලොකුවට පුරුදු වෙලා තින්නේ. නිවාඩුවට කියලා ඇවිදින්න හරියට පටන් අරගෙන මොකද මේගොල්ලන්ට එහෙම නිවාඩුවකට ගියොත් විතරයි ওই නිදහස එන්නේ. ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතේ ඒක නැහැ. තමන්ගේ ගෙදර වටපිටාව ඒක නැති නිසා තමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් මේක කොච්චර ඕනිද කියනවා නම් මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අපේ ගුරුවරු කියලා තියෙනවා තමන් නිදන කාමරේ පාඩම් කරන්නවත් එපා කියලා. මොකද නිදන කාමරේ ගොඩාක් දේවල් තියෙනවා. ඇඳ තියෙනවා, අනම් මනම් බඩු ගොඩායි. මනස සාමකාමී වෙන්නේ නිදහස් වෙන්නේ ඇඳ දැක්කහම නිදියන්නමයි හිතෙන්නේ. මේසෙ දැක්කහම පිස්සු හැදෙනවා. රෙදි රැකක දැක්කහම පිස්සු හැදෙනවා. කාමරේ පිස්සන් කොටුවක්. අපි හිතුවේ නැති වුණාට යටින් වෙනම ප්‍රවාහයක් යනවා මනසට ඒක බාධා කරමින්. ඒ නිසා ඔය මානසික ලෙඩ තියන අය ඒකෙන් නැගිටින්න කලින් ඔක්කොටම කලින් තමන්ගේ මේ ඉන්න රූම් එක ඉන්න කාමරේ ඒක සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ. පිරිසිදුව තියෙන්න ඕනේ. අපි නොහිතුවාට ඒක බලපානවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක කොච්චර හිතනවද කියනවා නම් උන්වහන්සේ දේශනා කරනවා පැවිද්දන්ට මේ හිසකේස් රැවුල් නියපොතු පවා වැවිලා තියෙනවා නම් ඒවා වහාම කපලා පිරිසිදුවට පිළිවෙලට ඉන්න ඒක පවා බලපානවා මනස ඒකාග්‍ර කරන්න ගියාම. භාවනා කරන්න ගියම් බලපානවා. සිවුරක ඇඟිල්ලක් ඇතුළට දාන්න පුළුවන් තරමට සිදුරක් හැදුනොත් ඒක පවා හදාගන්න කියනවා ඒකත් මනසට බලපානවා කියනවා. ඒ තරමටම මේ සරලකම අල්පේච්ඡකම පිරිසිදුකම පිළිවෙල අපිට අවශ්‍යයි. එතකොට දේවල් වැඩි වුණාම කාර්යබහුල වුණාම දේවල් ගොඩ ගහගත්තාම ওই හිසකෙස්ටවල නියපොතු ටික කපා ගන්නවත් වෙලාවක් ඉන්නේ නැහැ. එතකොට නිකම්ම මනස අවුල් වෙනවා. ඉතින් මේක භාග්‍යතුන් වහන්සේ හරිම ලස්සනට දැකලා තියෙනවා. ඉතින් වර්තමාන මිනිසුන්ට තව මේ සතුට නැති වෙන්න බලපාන අල්පේච්ඡකම නැති වෙන සරලකම නැති වෙන එක තැනක් තමයි සම්බන්ධතා අධිකයි. අදි සම්බන්ධතා සහිත ජීවිතයක් තමයි මිනිසුන්ට තියෙන්නේ. හතර වටේම මිනිසුත් එක්ක සම්බන්ධතා. ඒ නිසා තමයි මිනිසු Facebook account, TikTok account හදාගෙන නටන්නේ. මිනිස්සු ගෙන්න ගන්න තමන් ළඟට. ඒකෙන් අපේ මනස ආතති අසහනවලට ලක් වෙනවා කියන මිනිස්සු දන්නේ නැහැ. සම්බන්ධතා බොහෝම අඩු කරලා දුරස්තව තියාගෙන කටයුතු කරන්න අපේ මිනිස්සු දන්නේ නැහැ. අපේ මිනිස්සු හිතන් ඉන්නේ සම්බන්ධතා වැඩි තරමට අපි පොරක් තමයි කියලාම හිතන් ඒකෙන් සෑහෙන ආතතිය අසහන එනවා. එතකොට මෙහෙම සම්බන්ධතා වැඩි වුණාම මිනිස්සු ඒ සම්බන්ධතා නැතිවීම නැති කියන බයකින් ආතතියකින් පෙළෙනවා. හරි අමාරුයි. දැන් ඔය මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල ඒගොල්ලෝ මොනවා හරි සෝෂල් මීඩියා සයිට් එකක ඉඳලා ලයික් ප්‍රමාණය එනකම් බලන් ඉන්නවා. කමෙන්ට් ප්‍රමාණය එනකම් බලන් ඉන්නවා. ඒක අඩු වුණොත් මනසට වෙහෙසයි. මිනිසුන්ට තේරෙන්නේ අපි මේ මොකටද අහුවෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ දේවල් දැන් මේ සම්බන්ධතා අධිකව තියාගෙන ඉන්නේ සතුටයි කියලානේ. අන්තිමේදී ඒක නැති වෙයි කියන බය නිසා ආත තියෙනවා සතුට නැති වෙලා ගිහින් කොහෙදෝ මන්දා. හැබැයි මේ දේවල් නැති වෙන තරමට විඳින්න පුළුවන් සතුටකුත් තියෙනවා. මිනිස්සු ඒක දන්නේ නැහැ. ඒක තමයි මේ සරලකම තුල අල්පේච්ඡකම තුල මිනිමලිසම් කියන එක තුල තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතන් ඉන්නවා ඉවරයක් නැතුව වැඩ තියෙනවා නම් ඉවරයක් නැතුව මට කමෙන්ට් එනවා නම් මෙසේජ් එනවා නම් කෝල් එනවා නම් ඒක තමයි හොඳම ජීවිතය කියලා. එතකොට අපි හිතාගෙන ඉන්නේ මේ විදියට වැඩවලින් දවසම පුරවගෙන ඉන්න එක තමයි හොඳම දේ කියලා. නමුත් ඔබට සතුට එන්න නම් මේ ඉවරයක් නැති වැඩවලින් ඔබේ දවස පුරවා නොගැනීම හරහා තමයි ඔබට ඇත්තටම සතුට එන්නේ. ලෝකෙට එන එන සුකුරුත්තන් අලුත් උපාංග අලුත් බඩු මුට්ටු අලුත් යාන වාහන ඇඳුම් පැළඳුම් එන එන එක එකතු කර නොගැනීම තුළ තමයි ඇත්තටම සතුට තියෙන්නේ. මොකද එන එන එකත් එක්ක අපි සම්බන්ධ වෙනවා කියන්නේ ප්‍රයෝජනීය සලකලා නෙමෙයි අපි වැඩ කරන්නේ. ඇත්තටම මම මේ එන එන සෑම උපාංගයක්ම ඇඳුමක් පැළඳුමක්ම ගන්න යනවා කියන්නේ ප්‍රයෝජනීය සලකලාද කියලා අපි හිතලා බලන්න සරලව සිටීමේ සතුට අපි දන්නේ නැහැ. සරලව සිටීමේ සතුට දන්නේ නැහැ. එනිසා ඔබ උත්සාහ කළ යුත්තේ මේ යථාර්ථය තේරුම් ගන්න මොකක්ද මේ මිනිමලිසම් සරලකම සැහැල්ලුකම අල්පේච්ඡකම කියන්නේ කියලා අපිට මහා දිග ජීවිතයක් නැහැ අපිට ගොඩාක් කල් ජීවත් වෙන්න නෑ බොහොම කෙටි කාලයයි තියෙන්නේ ඒ කෙටි කාලය තුල මේ ජීවිතේ විකාර දේවල් වලින් යට කරලා දාගෙන ඕනේ නැති දේවල් වලින් ජීවිතේ යට කරගෙන ඕනේ නැති ආතතිය අසහනයන්ගෙන් මනස වෙහෙස කරගෙන ඉන්න කාලයක් නැහැ. මොකද ජීවිතේ කෙටි. ඒක සරලව සැහැල්ලුව සතුටින් සැනසීමෙන් විඳින්න පුළුවන් ක්‍රමේ හොයාගන්න. ඉතින් මේකට සිහිය ඕනේ. සිහියත් එක්ක මනස වැඩ කරගෙන ගියාම විශේෂයෙන් විපස්සනා භාවනාව කරපු ගොඩාක් අයට මේ මානසිකත්වය සැකසෙනවා. ඒකයි මම මුලින්ම වීඩියෝ එකේ කිව්වේ මනසින් මේක හරියට තේරුම් ගත්ත කෙනාට භෞතිකව සරලව ඉන්නත් පුළුවන් සතුටින්. භෞතිකව බහුභාණ්ඩ සහිතව බොහෝ දේවල් සහිත තැනක වුණත් එයාට මනසින් නිදහස සාමකාමීකම විඳින්න පුළුවන් මොකද එයා දේවල් වල යථාර්ථය තේරුම් අරන් ඉන්න නිසා. ඉතින් එතනට මනස දියුණු වෙනකන් මුලින්ම භෞතිකව සරලකම අල්පේච්ඡකම එක ඉන්න පුළුවන් නම් හොඳයි කොහොම වුණත්. මනස දියුණු අය වුණත් පුළුවන් තරම් විවේකීව සරලව ඉන්න තමයි උත්සාහ කරන්නේ. මොකද එයාලා ඒකේ සතුට භෞතිකවයේ තියෙන නිදහස් නිහඬ හිස් බව මනසට බලපානවා කියලා දන්නවා. හේතුවක් සහිතව කාර්යබහුල බඩු අධික දේවල් අධික තැනකට තැනක එක ගනුදෙනු කරන්න සිද්ධ වුණත් ඒගොල්ලෝ දන්නවා එතනදීත් සාමකාමී නිදහසක් පවත්ව ගන්නවා. ඒ නිසා සාමාන්‍යයෙන් ලෝකේ අධ්‍යාත්මයේ මනස දියුණු කරන ගොඩාක් අයගේ ජීවිත සරලයි සැහැල්ලුයි. ඉතින් ඔබත් බලන්න පුළුවන්ද කියලා මේ සතුට හොයාගෙන යන ගමනේදී මේ සරලකම සැහැල්ලුකම එකතු කරගන්න පුළුවන්ද කියලා බලන්න. තෙරුවන් සරණයි.